දේශනා මාලාවේ අවසාන දේශනාව තමයි මේ අරගෙන එන්නේ. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අපි විස්තර කරන්නේ සත්‍ය පබ්බයි. ඉතින් අපි කලින් වීඩියෝ එකක් අරගෙන ආවයි සම්බන්ධයෙන් මේ දුක්ඛාර සත්‍ය ගැන තමයි අපි ටිකක් වැඩිපුර highlight කරලා කතා කරේ. ඉතින් අපි ගිය වීඩියෝ එකේ සඳහන් කරා අපිට මේ දුක දුකක් හැටියට දැක ගන්න යනකොට අපිට දුකේ ස්වභාවයන් හතරක් අහුවෙනවා. පීලන සංකත සංతాප විපරිණාම වශයෙන්. ඉතින් මේ විදිහට අපි දුක පරිඤ්ඤය ඥානයක් විදිහට තමයි අපි දුක කියන එක අවබෝධ කරනවා කියන්නේ. ඒ කියන්නේ දුක හාත්පස දකිනවා. දුක පිරිසිඳ දකිනවා කියන එක. ඉතින් මේ විදිහට දුක හාත්පස දකිද්දි, පිරිසිඳ දකිද්දි මේ පුංචි පුංචි දුක් අපේ ජීවිතයට එනකොට ඒ නිසයි මම ගොඩාක් වීඩියෝ වල සඳහන් කරන්නේ දුකක් ආවම ඒකෙන් පලා යන්න එපා. ඒකට සාප කරන්න එපා. මේ පුංචි පුංචි දුක් හරහා අපේ ආත්ම ශක්තිය වැඩෙනවා. ඒ පුංචි පුංචි දුක්වලට මේ විදියට සතිමත්ව මුහුණ දුන්නාම තමයි අපිට ලොකු දුක්වලට මුහුණ දෙන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. මොකද මේ හැම දුකක්ම ආර්ය සත්‍යයක් බවට හරව ගන්න හැකියාව තියෙනවා. අපි මේ ක්‍රමය දන්නවා ඉතින් මේ ක්‍රමයට තමයි පුංචි පුංචි දුක්වලට මේ සතිමත්ව මුහුණ දීලා විශාල දුක්වලට මුහුණ දුන්නාම අපි බණ පොතේ අහලා තියෙන අටලෝ දහමින් කම්පාන වෙන මානසිකත්වයේ වැඩින්නේ ඔන්න ඒ විදිහටයි. ටික ටික ඒක වැඩෙන්න පටන් ගන්නවා. මොකද දැන් අපි දන්නවා දුක කියන්නේ සාපකල යුතු දෙයක් නෙමෙයි. දුක හරහා යා යුතු දෙයක්. දුක දුකක් හැටියට දැකිය යුතු දෙයක්. දුක ආර්ය සත්‍යයක් බවට පෙරලන්න යන දෙයක් කියලා. එතකොට අටලෝ දහමේ අපිට දුක් සහගත කාරණා හතරක් තියෙනවා. එතකොට ඒවා අපිට මුණ දෙන්න වුණාම කම්පා වෙන්නේ කියන්නේ ඒ දුකට මුණ දෙන්න පුළුවන් හැකියාව වෙනවා කියන එක. දුක දුකක් හැටියට දකින්න පුළුවන් කියන එක. එතකොට දුකකට කම්පා නොවෙන්න නම් දුක දුකක් හැටියට දකින්න පුළුවන් මානසිකත්වය වෙන්න ඕනේ. දුකට මුහුණ දෙන්න පුළුවන් හැකියාව වෙන්න ඕනේ. දුකට මුහුණ දෙන වෙලාවට දුකට සිහිය පිහිටන වෙලාවට තමයි දුකට කම්පාන වෙන මානසිකත්වය හැදෙන්නේ. ඉතින් අපි යම් කිසි වෙලාවක ඒකෙන් කම්පා වෙනවා නම් ඒ කියන්නේ අපිට දුක ආර්ය සත්‍යයක් බවට පෙරලා ගන්න ට්‍රැක් එක අහු වෙලා නැහැ. ඒ කියන්නේ අපි ඒ දුකට ගොදුරු වෙලා ඉන්නේ. තවදුරටත් අපිට දුක සාපයක් විදිහට තමයි දැකෙන්නේ. දැනෙන්නේ. තේරෙන්නේ, පෙනෙන්නේ. ඒ නිසා මතක තියාගන්න යම් දුකක් අපේ ජීවිතයට පුංචි හෝ විශාල ඕනම දුකක් එනවා ඒක එන්නේ අපිට ඒකෙන් දෙයක් ගන්න තියෙන නිසායි. එහෙම නැතිනම් ඒක එන්නේ නෑ අපේ ජීවිතේට. ඒක හොඳට මතක තියාගන්න. යම් කිසි විශේෂිත හේතුවක් නිසායි අපේ ජීවිතයට යම් යම් දුක් එන්නේ. ඒ නිසා අපි මේ කාරණේ දන්නේ නැති නිසා තමයි ගොඩාක් අය මේකට කැමති නැත්තේ. ඒ නිසා අපේ මිනිසු පුරුදු වෙලා තියනවා හොඳ ඒවා ළඟින් තියාගෙන ජීවිත කාලෙම හොඳ ඒවත් එක ජීවත් වෙන්න අපේ මිනිසුන්ට කැමැත්තක් එනවා. අපේ මිනිස්සු එකට දඟලනවා. ඒකට තටමනවා මේ හොඳ ඒවා විතරක් ළඟින් තියාගෙන දුක් නැති කරගෙන ජීවත් වෙන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ නමුත් දේශනා කරලා තියෙන්නේ මේ ලෝකේ සතුටක් කියලා එකක් තියෙනවා නම් තියෙන්නේ මේ දුකක් තියෙනවා කියන එකේ මේ යථාර්ථය දැක්කහම ඇතිවෙන සතුට තමයි ලෝකේ තියෙන හොඳම සතුට. ඒ කියන්නේ දුක දුකක් හැටියට දැකීමෙන් අපේ මනසට එනවා සැපක්. දුක පිරිසින දැක්කහම අපේ මනසට එනවා සැපක්. ඒක තමයි මේ ලෝකේ තියෙන හොඳම සතුට කියලා භාගතුන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා ලෝකේ එකම සැපයි තියෙන්නේ තමයි දුක දුකක් හැටියට දැකීම. ඉතින් මෙන්න මේ කියන කාරණය අපිට තේරුනොත් මේ කියන කාරණය තේරුනාම තමයි අපිට පරයන්ක සක්මන් වලදී අපි එදිනදා ජීවිතයේදී මේ සතිය තියාගෙන පුහුණු කරගෙන යන ගමනේදී පරයන්කයක දැන් ගොඩාක් අය ලංකාවේ පරයන්කය එක ඉරියව්වක පැයක් විතර ඉන්න බෑ. හරි අමාරුයි. ඉතින් අපිට මේ ඉන්න බැරි හේතුව මෙන්න මේක තේරුම් අරන් නැති නිසා. ඉතින් මේක තේරුණාම අපිට එකම ඉරියව්වක බොහෝ වෙලා ඉන්න පුළුවන්. ඒක පරයන්කේ විතරක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතෙත් අපිට එක ඉරියව්වක ඉන්න බෑ. අපිට නලියෑමක් තියෙනවානේ. ඒ එන්නේ මෙන්න මේක තේරුම් අරන් නැති නිසා. ඇයි එහෙම වෙන්නේ? කොහොමද අපි මේ එකම ඉරියව්වක බොහෝ වේලාවක් ඉන්නේ? ඒ එන හැම දුකක්ම සතියට යට කරන්න පුළුවන් දක්ෂතාවය දැන් එයා ගාව තියෙනවා. ඒ නිසා තමයි එයාට එක ඉරියව්වක බොහෝ වේලාවක් ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලන්න මේ එකම දුකක් දිහා එක කෝණකින් බැලුවාම ඒක සංසාරෙට ඒ ඒ දුකම දිහා වෙනත් කෝණකින් බැලුවොත් ඒක නිවනට. ඉතින් මේ දුක නෙමෙයි ඇත්තටම එහෙනම් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපි මේ අත්දැකීම දිහා, මේ සිද්ධිය දිහා බලන කෝණය තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. මේ බලන කෝණයේ දෝෂයක් නිසා තමයි අපි සංසාරෙට යනවද නිවනට යනවද කියන එක තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පංචස්කන්ධය අපි දන්නවනේ පොතේ දැනුමනේ රූප වේදනා සංඥා සංකාර විඥාන අපිට කියලා දීලා තියෙන මේක දුකක් කියලා. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධය තුලම මේ බඹයක් පමණ සිරුර තුලම නිවන තියනවා කියලා. ඇයි ඒ? පංචස්කන්ධයේම දුකක් නම් එතන නිවන තියනවා. දුක දුකක් හැටියට දකින තැන නිවන තියනවා. ඒ ඉතින් භාගතුන් වහන්සේ නිවන තියනවා කියලා තියෙන්නේ දුකක් තියෙන තැනක. එමෙ සැපක් තියෙන තැනක නෙමෙයි. ඒකට බලන්න අපේ භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීමයි අපි තේරුම් අරන් ඉන්න විදිහේ තියෙන වෙනස පරස්පර විරෝධීකම. ඉතින් මේ බම්බයක් පමණ සිරුරේ දුකක් තියෙනවා නිවනක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන යන්නේ නිසායි. ඉතින් ඒ නිසා වෙන කෙනෙක් දුකක් විඳිනවා දැක්කට පස්සේ ඒ දුක අපිට නම් විඳින්න වෙන්නේ නැහැ කියලා අපිට හිතන්න බෑ. අපි දැනගන්න ඕනේ කවුරු හරි කෙනෙක් දුකක් විඳිනවා දැක්කහම අපිටත් මේක මෙහෙම තමයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව අපි කරන්නේ මේක නැති කරන්න හදන තැනකට තමයි අපි දඟලන්නේ. ඉතින් මේ නිසා තමයි සිදුහත් කුමාරයා පවා ගිහිගේ හැර යන්න කලින් මාලිගා තුනක් හදාගෙන මේ දුකක් නැති ජීවිතයක් අපේක්ෂාවෙන් දුකක් නැති ජීවිතයක් බලාපොරොත්තුෙන් කටයුතු කළේ. ඉතින් මේක තේරුම් ගත්තාම අපිට පරයන්කයකදී සක්මනකදී අපි ඉස්සරහින් තියාගන්න මූල කර්මස්ථානයත් එක්ක අපිට ගොඩක් වෙලා ඉන්න පුළුවන් වෙනවා. මොකද මේ සිද්ධ වෙන දේ දිහා අපිට බලන් ඉන්න පුළුවන් නිසා. එතකොට තමයි අපිට සිද්ධ වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් වෙනකොට තමයි අපිට අරමුණක යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. මොකද අපි දෙයක් දිහා ගොඩක් වෙලා බලන් ඉන්න කැමති නැහැ. අපි ඒකෙන් වෙහෙසක් වෙනකොට දුකක් වෙනකොට අපි වෙන දෙයක් හොයාගෙන යන්න හදනවා. ඉතින් මේකේ දුක කියන්නේ නිවනට මගක් කියන එක තේරුම් ගත්තට පස්සේ අපිට එකම දෙයක් දිහා බොහෝ වෙලා බලන් ඉන්න පුළුවන් වෙනවා අරමුණෙන් අරමුණට පනින්න ඕනි වෙන්නේ නැහැ. එතකොට එකම දෙයක් දිහා බොහෝ වෙලා බලන් ඉන්නකොට තමයි මේ අරමුණේ යථාර්ථය මොකක්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පංචස්කන්ධය කියන්නේ අපි මේ පරයන්ක සක්මන එදිනදා වශයෙන් මේ සිහිය තියාගෙන යන මේ පංචස්කන්ධයේම යථාර්ථය දකින්නනේ. මේ පංචස්කන්ධය දුකක් නම් නිවනට අවශ්‍ය හැම දෙයක්ම ඒකේ තියෙනවා. අපි ළඟ තියෙනවා. අපි මේ පාරමී පුරන්න ඕනේ වෙන දේවල් හොයන්න ඕනේ කියලා ගියාට ඇත්තටම මේ පංචස්කන්ධය තුළම නිවන තියෙනවා. ඉතින් ඒක පේන්නේ නැති අපිට නුවණ නැති නිසා. ඉතින් මේ කියන යථාර්ථය දැක්කට පස්සේ මේ අරමුණක යථා ස්වභාවය දැක්කට පස්සේ අපේ මනසට නිබ්බිදාව කියන මානසිකත්වය පහළ වෙනවා. ඒකට කියන්නේ කලකිරීම. හැබැයි මේ මිනිස්සු කියන කලකිරීම නෙමෙයි. ඒක නිර්වින්දන ස්වභාවයක්. ඒක දේවල් කෙරෙහි උපේක්ෂා වෙන මානසිකත්වයක් එන්නේ එතන ඒ කලකිරීමේදී මිනිස්සු හිතන් ඉන්නේ ද්වේෂ සහගත කලකිරීමක්. ඉතින් අපි හිතනවා එකක් නෙමෙයි දුක දුකක් විදිහට දැකීම හරහා තමයි මේ මානසිකත්වය අපේ මනසට එන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් සඳහන් කරනවා පරයන්කයකදී සක්මනකදී අපි තුම අපි හුස්ම ඉස්සරහින් තියාගෙන කටයුතු කරද්දී අපිට පේන්නේ මුලින්ම හටගත්තු හුස්ම. ඉතින් හටගත්තු උස්මත් එක්ක අපිට කාලයක් මනස ඒකෝදීභාවයට පත් කරගෙන ඒකාග්‍ර කරගෙන ඉන්න පුළුවන් වුණාම ගුරුවරයා උපදෙස් දෙනවා හුස්මේ මුල දකින්න කියලා. ඇයි මේ හුස්මේ මුල දකින්න කියන්නේ? හුස්මේ ආරම්භය හටගැන්ම දකින්න කියන හේතුව තමයි මේකේ මුල තමයි මේ හටගන්න හේතුව තියෙන. කියන්නේ තණ්හාව දෙවන සමුදය සත්‍ය තියෙන්නේ එතන. අරමුණක හටගැන්ම බලනකොට අරමුණේ මුල බලනකොට තමයි මේකේ හේතුව පේන්නේ. හේතුව තණ්හාව කියලා අහුවෙන්නේ අන්න එතනදී. ඒ අනුව අපි තේරුම් ගන්න ඕනේ මේ සෑම අරමුණකම මුල බලන්න යන කාරණේදී අපිට සමුදේ සත්‍ය අහු වෙනවා. ඒක ප්‍රහණයෙන් තමයි අපිට නිවන කියන එක එන්නේ. එහෙම නැතුව මේ දුකත් එක්ක රණ්ඩු කිරීමෙන් නෙමෙයි. ඒ කියන්නේ මේ හට ගන්න හැම චිත්තක්ෂණයකම අපිට නිවන් දකින්න පුළුවන් අවස්ථාව සැලසීලා තියෙනවා. අපි ඒක ගන්නෙ නැති එක විතරයි තියෙන්නේ. ඉතින් අපි මුල මැද අග අරමුණක මුල මැද අග හරියට දැක්කොත් තමයි කෙලෙස් අඩු වෙන තැනට තණ්හාව ප්‍රහාණය වෙන තැනට නිවන සාක්ෂාත් වෙන තැනට මනස හැදෙන්නේ. මොකද අරමුණක මුලැමැදාක හරියට දැක්කහම තමයි ඇත්තම තණ්හාව කියන එක ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්න. අපි අරමුණක මුලැමැදාක හරියට බලන්නේ නැති තාක්කල් තණ්හාව අඩු වෙනව නෙමෙයි තණ්හාව ටික ටික වැඩි වෙනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කරන්නේ මේ මේ මොහොතේ ආපු දුක අයින් කරලා තල්ලු කරලා ඊළඟට පස්සේ දවසේ ගෙන දුකක් අවබෝධ කරගන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒකට තමයි ප්‍රමාදය කියන්නේ. ඒක අප්‍රමාදය නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ මේ දැන් දැන් මේ මොහොතේ ආපු දුකට සතිය පිහිටවන්නයි. එහි මුල මැදක දකින්නයි අපිට ඕනේ. ඒ විදිහට ටිකෙන් ටික මේ දුකත් එක්ක ගනුදෙනු කරන කලාව තේරුම් ගත්තට පස්සේ යෝගාවචරයා එයාගේ ජීවිතයට එන හැම දුකකටම මුහුණ දෙන්න පුළුවන් හැකියාව එයාගේ මනසට එනවා. හැකියාව එනවා විතරක් නෙමෙයි යාට කැමැත්තක් ඇති වෙනවා සියලුම දුක් වලට මේ විදිහට මුහුණ දෙන්න. ඊට පස්සේ එයාට මේ ජීවිතේක එයා හිතනවා ගොඩක් වෙලාවට ජීවිතේට එන්න තියෙන ලොකුම බරපතලම කරදර ටික ඔක්කොම මේ වෙලාවේ මට එනවා නම් හොඳයි කියන මානසිකත්වයගේ මනසට එනවා. මොකද මේ වෙලාවේ එයාගේ මානසික සත් සමාධි ප්‍රඥා හොඳින් වැඩිලා තියෙනවා. ඒ නිසා මේ වගේ මානසිකත්වයකට ආපු කෙනෙක්ගේ මනසේ අසාධාරණකම් හමුවේ ගොඩක් සැලෙන්නේ නැහැ. ඒවා දැක්කේ නැහැ, ඇහුනේ නැහැ, තේරුනේ නැහැ වගේ තමයි ආ ජීවත් වෙන්නේ. මේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ පවා පාපයට වැටිලා ඉන්න මිනිසුන්ට උදව් කරන්න යන්නේ බේර ගන්න පුළුවන් නම් විතරයි. බේර ගන්න බැරි නම් උන්වහන්සේ යන්නේ නැහැ. මේක දැක්කේ නෑ, ඇහුනේ නෑ, තේරුනේ නෑ වගේ උන්වහන්සේ ඉන්නවා. මොකද මේ යථාර්ථය තේරුණාට පස්සේ ඒක එක හැප්පෙන්න යන අවස්ථාවක් එන්නේ නෑ. මනස සෑහෙන උපේක්ෂාවකට වැටෙන්නේ. මොකද ඒ කෙනෙක් දුකකට වැටෙනවා නම් කෙනෙක් දුකකට වැටෙන පාරේ යනවා නම් එයාගේ අතේ තමයි ඒකට මුහුණ දෙනවද නැද්ද කියන වගකීම තියෙන්නේ. ඒකට අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒකට එයාගේ මනසේ පොටෙන්ෂල් එක හැදිලා තියෙන්න ඕනේ. විභව ශක්තිය හැදිලා තියෙන්න ඕනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පවා එහෙමයි කටයුතු කළේ. උන්වහන්සේට බේර ගන්න පුළුවන් කෙනෙක් විතරයි උන්වහන්සේ බේර ගන්න යන්නේ. අනිත් අය බේර ගන්න යන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ මේකේ තේරුම තමයි මේ මානසිකත්වය ආපු කෙනෙකුට අසාධාරණේ දිහා බලන් ඉන්න පුළුවන් මානසිකත්වය. එතකොට ඒ නිසා තමයි මිනිස්සු ඔය සාමාන්‍යයෙන් මනස දියුණු අයට හිත්පිත් නැති මිනිස්සු කියලා කියන්නේ දුකක් කරුණාවක් තේරෙන්නේ අනුකම්පාවක් මෛත්‍රියක් නැහැ කියලා මිනිස්සු ඔය බනින්නේ ඒ නිසායි. ඇත්තට මේක අනුකම්පාවක් මෛත්‍රියක් නැතිකම නෙමෙයි. මිනිස්සු හිතන් ඉන්න කරුණාව මෛත්‍රියට වැඩිය ඉහළ මානසිකත්වයක් තමයි උපේක්ෂාව කියන්නේ. නමුත් අපේ මිනිස්සු මුළු ජීවිතේම විසඳන්න යන්නේ මෛත්‍රියෙන් කරුණාවෙන්. විසඳන්න බෑ. මම ඒ ගැන වෙනම වීඩියෝ එකකුත් කරලා ඇති. ඇයි සතරබම්බ විහරණවල උපේක්ෂාව අන්තිමට දාලා තියෙන්නේ කියලා. ඒක දාලා තියෙන්නේ මේ මෛත්‍රිය කරුණා මුදිතාවට වැඩිය උපේක්ෂාව ශ්‍රේෂ්ඨයි. අපේ අය හිතන් ඉන්න උපේක්ෂාව මහා පහත් දෙයක් මෛත්‍රිය කරුණාව තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ගුණධර්ම කියලා. නෑ මෛත්‍රියෙන් කරුණාවෙන් විසඳන්න බැරි දේවල් තියෙනවා. ඒ තැනදී ඒ කෙනාගේ මනස උපේක්ෂාවට යනවා. උපේක්ෂාවට ගිය කෙනෙක් දිහා මිනිස්සු විවේචනාත්මකව තමයි බලන්නේ. එතකොට ඔබ හොඳට මතක තියාගන්න ඔබ මේ ගුණෙන් උසස් කෙනෙක්ව තමයි ඔබ විවේචනය කරන්නේ හිතක් පපුවක් නැති කෙනෙක් කියලා. භාගතුන් වහන්සේ පවා ඇසුරුනේ එහෙමයි. උන්වහන්සේගේ චරිතය හොඳින් අධ්‍යයනය කරලා බැලුවොත් ඔබට ඒක තේරුණියයි. අසාධාරණේ දිහා බලන් ඉන්න පුළුවන් හැකියාව වෙනවා. ඉතින් මේක එන්නේ අර පරයන්කයකදී සක්මනකදී අරමුණක මුලැමැදාක බලලා මේක අරමුණක දෙයක යථාර්ථය තේරුම් ගත්තට පස්සේ තමයි අපේ මනසේ දෙයකට කම්පා නොවන මානසිකත්වය හැදෙන්නේ මේ හුස්මක් නැති වෙනකොට හුස්මක් ගෙවෙනකොට හුස්ම සියුම් වෙනකොට කම්පා වෙන්නේ නැහැ. එතනින් තමයි ඒ හරහා තමයි සම්පූර්ණ ජීවිතයක අර බරපතල සාමාන්‍ය ජීවිතයක ඇති වෙන දෙයකටත් කම්පා නොවී ඉන්න පුළුවන් මානසිකත්වය හැදෙන්නේ. ඉතින් ඔය කියන විදිහට අපි මේ සමුදය කියන එක දැක්කට පස්සේ තණ්හාව කියන එකම නිරෝධ සත්‍ය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි තණ්හාවේ ගෙවී යාම විතරයි. සමුදය ගෙවී යාමමයි නිරෝධය කියලා කියන්නේ. ඒක 아무තු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අරමුණක මුල දැක්කට පස්සේ අපිට හේතුව පේනවා. ඊට පස්සේ හටගත්තු අරමුණ ගෙවිලා යන එක අපිට පේන්න ගන්නවා. ඒ කියන්නේ මේක නිරුද්ධ වෙලා යන හැටි දැකීමමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. එතනින් තමයි පටන් ගන්නෙ. මේක අල්ලගෙන ඊට පස්සේ රණ්ඩු කරන්න එන්න එපා. එහෙම කොහොමද වෙන්නේ කියලා. ඒක තමයි සරලම තැන, පුංචිම තැන. ඉතින් අපිට ඒක දැනටමත් ලැබිලා තියෙන්නේ අපි ඒක බාර ගන්න කැමති නැහැ. මොකද අරමුණක් ගෙවෙනවනේ කොහොමද? ඕනම කමේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඕනම අරමුණක් ගෙවිලා යනවා. අපි බලන්නේ තියෙක විතරයි ඒක තියෙන දෝෂේ. හැම අරමුණක්ම ගෙවෙනවා. ඉතින් ඒක තමයි ඒකමයි Nirodha කියලා කියන්නේ. තණ්හාව පවා ගෙවෙනවා. ඒ තණ්හාව සහිත සිතුවිල්ල පවා ගෙවෙනවා, නිරුද්ධ වෙනවා. අපි බලන්නේ. ඒ කියන්නේ අපිට මේක ලැබිලා තියෙනවා. බාර ගන්න නැති එකක් තියෙන්නේ. ඒකයි සාමාන්‍යයෙන් කියන්නේ අපි දැනටමත් නිවන් දැකලා ඉන්නේ දන්නේ නැහැ කියලා කියන්නේ අන්න ඒ නිසා. ඒ කියන්නේ මේක ලැබිලා තියෙන අපි බාර ගන්න නැතිකම විතරයි තියෙන්නේ. උකට තමයි සාක්ෂාත්කරණය කරනවා කියන්නේ අන්න ඒකයි. බාර ගන්න එකට තමයි සාක්ෂාත්කරණය කරනවා කියන්නේ. දැනට ලැබිලා තියෙන දේ ඇක්සෙප්ට් කරනවා කියන එක. ඉතින් ඔය බාර ගන්න ක්‍රමය මේ සාක්ෂාත්කරණය මේ දැනටත් ලැබිලා තියෙන දේ බාර ගන්න තියෙන ක්‍රමය පාරට තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. වෙන එකක් නෙමෙයි. මාර්ග සත්‍ය කියන්නේ වෙන එකක් නෙමෙයි දැනටමත් ලැබිලා තියෙන දේ බාරගන්නේ කොහොමද කියන මානසිකත්වය හදාගන්න යන පාර තමයි ඒක. ඉතින් ඒකට තමයි අපි මේ ටික ටික පුහුණු වෙන්නේ. මාර්ග සත්‍ය කියලා කියන්නේ ඒක. මේ සතිය හරහා ටික ටික පුහුණු වෙන්නේ මේ දැනටමත් ලැබිලා තියෙන දේ බාර ගන්න පුළුවන් මනස හදන්නයි. ඉතින් බලන්න භාගතුන් වහන්සේ මේ හතිපට්ඨාන සූත්‍රයේ මේ අතාර්ථය නිරෝධය කියන එක බාර ගන්න පුදු පූජා තියන්න කියලා තියනවාද? හතිපට්ඨාන සූත්‍රයේ මුල සිට අග දක්වා හරියට අර්ථ සහිතව කියවලා බලන්න මේ මිනිස්සු හිතන් ඉන්න විදිය දෙයක් නෙමෙයි මේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න නිවන කියන එක සාක්ෂාත් කරන්න අපිට කරන්න තියෙන්නේ. ආත්පසින් වෙනස් දෙයක්. ඉතින් සම්පූර්ණ හතිපට්ඨාන සූත්‍රය අඩංගු වෙලා තියෙන්නේ 100%ක්ම ප්‍රායෝගික පුහුණුවක්. ඉතින් අදින් හතිපට්ඨාන දේශනා මාලාව අවසන් වෙනවා. ඉතින් බලන්න අපි කායානුපස්සනා කොටසේ ඉඳලා මේ දක්වාම මේක පෙළ ගැහිලා ඇවිල්ලා තියෙන මේ චතුරාර්ය සත්‍යය රැක කරගෙන ඉතින් අපි හරියට මේක පුහුණුවේ යෙදුනොත් අපිට ඒක ප්‍රතිඵල ලැබෙනවා. මේක සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. යම්කිසි යෝගාවචරයක් මේ පුහුණුව අවුරුදු 7ක් හරියට කළොත් අවුරුදු 7 අවසන් වෙනකොට එක්ක අරිහත්ත්වයටපත් වෙනවා එක්ක අනාගාමී වෙනවා කියන. ඉතින් අපි අරිහත්ත්වය අනාගාමීත්වය පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. අඩු ගානේ අපිට මේකේ යථාර්ථයවත් තේරුම් ගන්න. එතනට යන්න නිහතමානීකම හදා ගන්න. මේ ලොකු ලොකු අතු අල්ලන්න කලින්. ඉතින් ඔහොමම භාගතුන් වහන්සේ අවුරුදු 6 5 ඔහොමම කිය කිය ඇවිල්ලා උදේගත්තු කමඨාන හවස දිසාක්ෂාත් කරන්න පුළුවන් කියලා වෙන සූත්‍රයක සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා එක දවසකුත් ඇති අපිට මේ වැඩේ කරන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම පූර්ණේ වෙලා තියෙන විදිහට තමයි ඒක ඒක තීරණය වෙන්නේ. මේ කියන්නේ අපිට මේක මේ ජීවිතයේදී ප්‍රතිඵල අත්දකින්න පුළුවන් ක්‍රමවේදයක් භාගතුන් වහන්සේ දේශනා කරලා තිනවා ලස්සනට. ඉතින් ඔබේ අතේ තමයි ඊට පස්සේ මේ කටයුත්ත තියෙන්නේ. ඔබ මේ පුහුණුව කරගෙන යනවද නැද්ද කියන එක ගැන. ඉතින් අදින් අපි එහෙනම් සතිපට්ඨාන දේශනා මාලාව අවසන් කරනවා. හැම දිනාටම මේ අනුව පුහුණු වේදිලා ප්‍රතිඵල භුක්ති විඳින්න හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වීරිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පුහුණු වේ දෙන්න සතිය ඉස්සරහින් තියාගෙන එතකොට ඔබටත් මේ ප්‍රතිඵල අත්දකින්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි.